රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග අභිමාණයෙන් සමරන්න පුළුවන් ඉතිහාසයක් තියෙන ජාතියකට කෙනෙකුට ඒ ඉතිහාසය සමරීම ලොකු ආස්වාදයක්. වර්තමානය හැඩ කසා ගන්න, වර්තමානය ගොඩනගා ගන්න, ප්‍රතිනිර්මාණය කරගන්න ඒ ඉතිහාසයේ ලොකු ශක්තියක්. ඉතිහාසය කියන අත්විවරම තමයි වර්තමානය ගොඩනගන්නේ. මේ නිසා මට කියවන්න ලැබුණා අද හෙට සිදුවෙච්ච ගුවන්විදුලියේ අතීත සිදුවීම. 1924 සැප්තැම්බර් 7 වෙනිදා උදෑසන 10 ඉඳලා 11 වෙනකම් පුරා පැයක ගීතමය වැඩසටහනක් ප්‍රචාරය කරලා තියෙනවා. ඒ කාලේ 1924 මේ ගුවන්විදුලිය ආරම්භ කළ අවධියේදී ගුවන්විදුලි වැඩසටහනක් මුළු රටටම හොඳ හැටි ඇහෙනවයි කියන එක වාර්තාවක්. මේ නිසා 1924 සැප්තැම්බර් 7 වෙනිදා ඒ 10 ඉඳලා 11 වෙනකන් ප්‍රචාරය වෙච්ච ගුවන්විදුලිය හොඳට ශ්‍රවණය වුණා. හොඳට ඇහුණයි කියන එක වාර්තා කරනවා පහුවදා ඒ කියන්නේ 1924 සැප්තැම්බර් 8 වෙනිදා ටයිම්ස් ඔෆ් සිලෝන් පත්තරේ ප්‍රවෘත්තියක් පළ වෙනවා ඊයේ මෙන්න මෙහෙම 10 ඉඳලා 11 වෙනිකන් ගුවන්සුලියේ වැඩසටහනක් ප්‍රචාරය වුණා ඒ විකාශනය ඊටාම හොඳට මැනවින් මේ රටේ රසිකයින්ට ඇහුණා කියලා ටයිම්ස් ඔෆ් සිලෝන් පත්තරේ වාර්තා කරනවා මෙවැනි දිගු ඉතිහාසයක් ගුවන්විදුලියට තියෙන්නේ ඒ ඉතිහාසය සමරගෙන යනකොට අපිට බොහෝ ප්‍රබල දැවැන්ත චරිත හමු වෙනවා ගුවන්විදුලියේ ගොඩනගපු. එවැනි දැවැන්ත චරිතයක් තමයි අද අපි සිහිපත් කරන්න යන්නේ. මුලින්ම ඒ සිහිපත් කරන්නේ කවුරු ගැනද කියලා මේ ගීතය ශ්‍රවණය කරලා ඔබ අනුමාන කරන්න. Thank you. de la හංසගිරාලි පිණි කොවල් කුරුල්ලන් නැතේ සුළඟේ මාගතරණයි මට නැති වස්තුව හැයයි කීවොත් මගේ දුක සරහට ඔබට මානයයි ගියොත් මගේ දුක සදහත ඔබට මානයයි එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි මේ ගීතයෙන් මා කියන්න අදහස් කරේ එක දැවැන්තයෙකු ගැන වුණාට මේ සින්දු ඇතුලේ ගුවන්විදුලියේ දැවැන්තයින් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි එක්කෙනෙක් මේ ගීතය රචනා කරපු කරුණාරත්න අබේසේකර දෙවැන්නා තිලසිරි ප්‍රනාන්දු. අද අපි කතා කරන්න අදහස් කර දැවැන්තයා තමයි තිලකසිරි ප්‍රනාන්දු. මේ ගීතය ගැන කියනවා නම් මේ ගීතය තමයි කරුණාරත්න අබේසේකරයන් රචනා කරපු පළමු ගීය හැටියට සඳහන් වෙන්නේ. මේක ඊටාම විශිෂ්ට ගීතයක්. එදා වගේම අදත් එකසේ ජනප්‍රියයි අපිට අපූර්ව ආස්වාදයක් ගෙන දෙන ගීතයක්. අපිට මතක් වෙන්නෙම මේක දූතය මේ වලාකුලක් අතේ තමාගේ පෙම්වතියට පණිවිඩයක් යවන හසාපුවත දැන් අපට කොයිද එම වලා ඒ නිසා මඳනලට කියනවා මගේ පෙම්වතියගේ මේ මේ මගේ දුක ගිහිල්ලා කියන්නේ කියලා. ඊටම අපූරු පදමාලාවක් කරුණාරත්න බේසේකරයන්ගේ මේ තනු නිර්මාණය කළ මේ ගීතය ගායනා කරන්නේ තිලකසිරි ප්‍රනාන්දු. ගුවන් විදුලියේ දවැන්ත කාර්යභාරයක් කරපු සංගීතඥයෙක්. මම හිතන්නේ විශාරද ජයන්ත අරවින්දට බොහෝ පැරණි මතක සටහන් තියෙනවා තිලකසිරි ප්‍රනාන්දු ගැන කියන්නකො. ඔබේ මතකය. මට දැකලා පුරුදුයි මෙතුමා. උස තලෙලු පුද්ගලයා හොඳ ශරීරයක් <laughs> තිබුණා වාලිනේ වාදනය කරනවා තබ්ලා වාදනය කරනවා ගායනය කරනවා ඕන එකක් මම වාලින් වාදනය කරනකොට මට මතකයි මෙතුමා තබ්ලා වාදනය කළා ගාක් ඉස්සර 50 ගණන් වල මේ බණුතලියේ වාදක මණ්ඩලය තමයි සේවය කළේ ඔව් ඉතින් මේ ගීතය දිහා බැලුවොත් බහිරවි රාගෙන් අපූර්ව ස්වර නිර්මාණ කරලා තියෙනවා ඒ වගේම කාளிදාසගේ අර කාව්‍යමය ගුණේ සහිත මේඝදූතේ ඒ ඒ සංස්කෘත ශ්ලෝක ආශ්‍රය කරගෙන ඊටාම ලස්සන මේ මේ මේ කාව්‍යමය නිර්මාණිකුත් කරලා තියෙනවා. මේ දෙකේ එකතුවක් තමයි මේ දැන් ගායනා කරේ. ඔව්. මේ අපූර්ව සරල ගීතයක් මම දන්නේ ගුවන්විදුලියේ නිර්මාණ වෙච්ච ගීත අතර මේ සදා දිදුලන මණිකක් වගේ බබලන ගීතයක්. වඩා හොඳයි සරල ශාස්ත්‍රීය ගීතයක් කිව්වොත්. ඔය එක්තරා ශාස්ත්‍රීය ගුණයකුත් මේකේ තියෙන නිසා. ඔව්. තිලකසිරි ප්‍රනාන්දුගේ ගීත ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අපි අද තෝරගත්ත දෙවැනි ගීතය. සය සලෙලි වූවා මාලා මන මාලිය වූදා ගම්මානය කලෙලි වූවා මාලා මන මාලිය වූදා ඉපරණි තාලේ පෝරුව සාදා පොල් මල් පුන් කලස් පියලා ඉපරණි තාලේ කෝරුව සාදා පොල් මල් පුන් කලස් පියලා අතපැන් ඇදුවා තැලිපිලි අඳවා මංගල සිලෝ කියලා අතපෙන් වැළුවා සැලිපිලි අඳවා මංගල සිලෝ කියලා ආ මංගල සිලෝ කියලා ගම්මානය කලෙලුවා මාලා මන මාලියෝදා ගම්මානය කලෙලුවා ගලා මන මාලිය මුදා සුවස්තානු මුදියදී වැඩිහිටි සෑම දෙනා වට කර දුනිනවා වැඩිහිටි සෑම දෙනා වට කර දුනිනවා මනාලියගේ දියුණ පතාලා මනාලියගේ දියුණ පතාලා සම්මානය කලෙලි වූවා මාලා මනමාලිය වූදා මානය කලෙලි වූවා මාලා මන මාලිය වූදා මංගල මේසේ හැඩ වැඩ වූවා සිංහල රස කැවිලි කියලා මංගල මේසේ හැඩ වැඩ වූවා සිංහල රස කැවිලි කියලා කෙල්ලකියේ අද මනමාලී පතිනිය කීහෙත මාලා කෙල්ලකියේ අද මනමාලී පතිනිය කීහෙත මාලා ආ පතිනිය කීහෙත මාලා ගම්මානය කලෙලි වූවා මාලා මන මාලිය මුදා සම්මානය කල එලි වූවා මාලා මන මාලිය මුදා නිකා මගේ හෙරී අවසන්තරයයි මිහිලුනේ තුන්නස්සවනිකා මදිවරි අවසන්තරයයි මිහිලුනේ මෞපිය ඈසමගේ කඳුලෙන් මුහුණු තෙමා මෞපිය ඈසමගේ මේ ගීත ලියනද පෙරනිමිති වෙච්ච යම් යම් තොරතුරුත් ගුවන්විදුලියේ පැරන්නන් දැනගෙන හිටියා. ඒ වයින් අපිට ඇහිච්ච දෙයක් තමයි මේ මාලා මනමාලිය බුදා කියන ගීතය සරත් විමලවීරයන් විවාහ වූදා ඔහු නොදැනුවත්වම වාදනය කරා කියලා ඔහුට ඇහෙන්න. ඒ විවාහ වෙච්ච දවසේ මේ මේ මගුල් ගෙදර තොරතුරු ටික තමයි මේ ගීතයකට එකතු කරලා තියෙන්නේ. ආසනාවකට මේ ගීතය රචනා කරේ කවුද කියලා හොයාගන්න නැහැ. තිලකසිරි ප්‍රනාන්දු ගායනා කරන්නේ ජීවරාණි කුරුගුළු සූර්ය සමග. දැන් සිනමා නිලියක් හැටියට බොහෝ දෙනෙක් අඳුරන ජීවරාණි ගායිකාවක් හැටියට බොහෝ දෙනෙක් අඳුරන්නේ නැහැ. ජීවරාණි කුරුගුළු සූර්යත් තිලකසිරි ප්‍රනාන්දු තමයි මේ ගීතේ ගායනා කරන්නේ. මම දන්න විදිහට මේ දෙන්නම පානදුරේ පැත්තේ තමයි හිටියේ. සමහර විට මේ ඇයි හොඳයක් නිසා ඇය ගුවන්විදුලියට ආවා වෙන්න පුළුවන්. මට මේ ගීතයේ ඇතුලේ පෙනුණා පැරණි චාරිත්‍රානුකූල මගුල් ගෙදරක චිත්‍රයක්. පෝරුව චාරිත්‍ර නෑදෑයෝ එකතු වෙලා තියෙන එක සිංහල කැවිලි පෙවිලි වලින් සරසිච්ච කෑම මේසය මේ සියල්ල මේ ගීතය ඇතුලේ චිත්‍රයක් හැටියට මවල දීලා තියෙනවා මේ ගීතය මේ තිරික ශ්‍රීපනාන්තුගේ ගායනය ජීවරාණිත් එක්ක අරවින්ද සූරින් කොහොමද දකින්නේ මේක ඔය ඉතින් විනෝදාස්වාදයක් ලබන වෙලාවක විනෝද චාරිකාවකට ඊටම ගැළපෙනවා. දැන් කොහේරි මොකක් හරි මේ ටෙම්පෝ තාලේ. ඒ කියන්නේ ඕනනම් පොඩ්ඩක් මේ නටන්නත් පුළුවන්. සින්දුව ඇහෙන අතරේ. ඉතින් මේ වගේ බලනකොට මොඳ ජනප්‍රිය ගතියක්, ගැමි ගතියක් ඒ ඔක්කොම එකාසු වෙලා සංකලනයක් විදිහට මට නම් ඇහුනේ. මොකද මේ ගීතවල අපිට පේන දේ තමයි දැන් අද වගේ ලොකු වාද්‍යවෘන්දයක් නැහැ. දැන් වයලීනේ කුයි, තාලම්පට කුයි, මේ තබ්ලාව කුයි වගේ වාද්‍ය බොහොම වාද්‍ය මේ භාණ්ඩ හරි අඩුයි. හරිම සරලයි සාමූහිකව ගායන්න පුළුවන්. ඔව් මට හිතෙනවා දැන් එහෙම වුණාම ඇතම් වෙලාවට ওই ගායනය තමයි ඉස්මතු වෙලා පේන්නේ. ඔව්. මුගක් කාලවට දැන් අද ගීතයක් පටිගත කරනකොට මහා සංගීත භාණ්ඩ රාශියක් ඒකට සම්බන්ධ වෙනවා. හැබැයි ගායනය යට ගිහිල්ලා මේ වාද්‍ය භාණ්ඩ ටික තමයි ඉස්මතු වෙන්නේ. වචන තේරෙන්නේ නැහැ. වචන තේරෙන්නේ නැහැ. වචන සමහර ඒවා නම් නොතේරෙන එකත් හොඳයි කියලා හිතෙනවා. දැන් තියෙන ගීත ගැන බලනකොට. හොඳයි. අපි අද අපි තෝරගත්ත තුන්වෙනි ගීතය මේ. වටන් එන ජාති සිරිත් අපදීපේ දනෝ රකිති නාගලොවින්ගෙන ආව බුලත් අත තාම රටේ පවතී නාගලොවින්ගෙන ආව බුලත් අත තාම රටේ පවතී අප සිංහල ගෙදර දොරේ තුලදින් නිතර පිරේ අප සිංහල ගෙදර දොරේ පාට බුලදින් නිතර පිරේ මරණ මගුල් උත්සව ඇති තන් වල පළමුව අතට ලැබේ සිදු පමා ගැන නැවත සමා දෙන බලයක් සිතිවේ සිදු උපමා ගැන නැවත සමා දෙන බලයක් මුල සිතිවේ මිතුරන් එයට බැඳේ වැඩි හිටියන් අතට විරේ කියන්නට බුදුබණ දෙසුමට නැතිනම් දනට කියා බුලත් අතක් දී නැමදිය යුතු වේ හිමි පද නලල තියා බුලත් අතක් දී නැමදිය යුතු වේ හිමි පද නලල තියා පිරිතෙහි නූල එතේ කටයුත්තක් නැද හිතවත් අයට කියන වේලේ ඔබයන ලෙස මන බුලත් තබා එය කීම පරණ තාලේ ඔබයන ලෙස මන බුලත් තබා එය කීම පරණ තාලේ අද මුල දෙක විසලූ කහට කහට නම් මුදුරදලු එහි අග මුල දෙක විසලු මැද පහට නම් මුදුරදලු ඈත පටන් එන ජාති සිරිත් අප දීපේ දනෝ රකිතී නාගලොවින්ගෙන ආව මුලක් අත තාම රතේ පවතේ නාගලොවින්ගෙන ආව මුලක් අත තාම රතේ පවතේ අප සිංහල ගෙදර දොරේ වද බුලකින් නිතර පිරේ ඒ ගීතේ ගායනා කළේ තිලකසිරි ප්‍රනාන්දු සහ චන්ද්‍රානි මානෙල් වීරසිංහ යනුවෙන් තමයි සඳහන් වෙන්නේ. දැන් මේ ගීතය ඇහුවොත් එහෙම වර්තමාන මේ පාසල් යන දරුවෙක් ඔහුට මේ බුලත් කුලේ ඉතිහාසය පුරාවෘතේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. බුලත් හුරුළු දෙන එක, පිරිත් නූල ඔතන්න ගන්න එක, තෙල් මතුරන කොට ගන්න එක, ආරාධනාවට ගන්න එක මේ සියල්ල මේ ගීතයේ පදමාලාව ඇතුලේ තියෙනවා. මේ ගැන යමක් කියන්න විශාල දරුවින්ද? ශබ්ද රසයක් තිබුණ නේද අනුප්‍රාසයක්. ඒ වචනවල පවා. ඒ වගේම සරලයි. ඔයාලා අර සිරිසාර බුලත්widetilde කියන ගීතයේ මේ තනුවම පදනම් වෙලා තියෙනවා කියලා මට හිතෙන්නේ. අද අපි වෑම් කළේ අපේ ගුවන්විදුලියේ පැරණි සංගීතඥයෙකු වන තිලකසිරි ප්‍රනාන්දු ඔබේ මතකයට නම්වන්න. මේ වසරන් නිෂ්පාදනය කළ සුරිකා පෙරේරා නාද ශික්ෂණය හර්ෂණී වානගුරු අපි අද තෝරගත් අවසන් ගීතය ඔබ බොහෝ වෙලාවට අහලා ඇති සුදු පිරුවට ඇඳලා නැමැති ගීතය. අද අපි තෝරගත්ත අවසන් ගීතය ඔබ හමු වෙතමින් අපි සමු ගන්නවා. සුදු පිරුවට ඇඳලා නැයි කොන්දකින් සුදු නිදුම වැටිලා කදිමයි සුදු නිදුම වැටිලා බිමයි තුදුනේ දුම රැකිලා ආකාශයේ පොළවේ Padre. වැටිලා පදිමයි සුදු නීරුම වැටිලා පදිමයි